මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ දික්ඛු හර්ගයේ සඳහන් වෙනවා කීඨාගිරි කියලා සූත්‍රයක්. මේ සූත්‍රය ඇසුරු කරගෙන අපි මේ ධර්ම සාකච්ඡාව පවත්වනවා නම් හොඳයි කියලා තීරණය කරලා අද දවසේ අපි මේ සූත්‍රය ඇසුරු කරගෙන මේ දහම් වැඩසටහන මෙතනින් ඉස්සරහට පවත්වනවා. ස්වාමීන් වහන්සේ මම මුලින්ම මේ සූත්‍ර දේශනාවේ නිදාණය පොඩ්ඩක් මතක් කරලා අපි සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. මේ සූත්‍ර දේශනාව ආරම්භ වීමට ලෞතර බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා සමග කසී ජනපදයේ චාරිකාවේ දෙනවා. කසේ ජනපදයේ චාරිකාවේ යෙදෙනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉතින් චාරිකාවේ යෙදෙනකොට අවවාදන ශාසනා කරනවා. ඒ අතර විශේෂ වශයෙන් අනුශාසනාවක් කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි මම රාත්‍රී ආහාරයෙන් වැළකීලා ඉන්නේ. ඔබලාත් රාත්‍රී ආහාරයෙන් වළකිනවා නම් හොඳයි. මේ විදිහට අනුශාසනා කරලා නැවත බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩිනවා වැඩම කරමින් කීටාගිරි කියන ප්‍රදේශයට නැත්තම් නියංගමට වැඩම කරන්න යෙදුනා. ඉතින් කීටාගිරි ප්‍රදේශයේ කීටාගිරියේ වාසය කරන භික්ෂුන් වහන්සේලා උනේ අස්සජී පුනබ්බ සුඛ කියන භික්ෂුන් වහන්සේලා දෙනම. ඉතින් ඒ විහාරස්ථානයේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඇතුළු වැඩම කරන්න යෙදුණු සියලු භික්ෂුන් වහන්සේලා වැඩවසන්න යෙදුණා. ඉතින් එහෙම වැඩ වාසය කරලා පහවදා උදේ පාන්දරම විහාරවාසී භික්ෂුන් වහන්සේලාත් ලෞතර බුදුරජාණන් වහන්සේ සමග වැඩම කරන්න යෙදුණු භික්ෂුන් වහන්සේලාත් පින්ඳපාතේ වැඩම කරා. එතකොට පින්ඳපාතේ වැඩම කරනකොට විහාරවාසී භික්ෂුන් වහන්සේලාට ගම්මාසින් පහදිනවා. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ සමග ආගන්තුකව විහාරස්ථානයට වැඩම කරපු භික්ෂුන් වහන්සේලාට ඒ නගරවාසීන්ගෙන් අප්‍රසාදයක් තියෙනවා. කියන්නේ වැඩි පැහැදීමක් නැහැ. ඉතින් භික්ෂුන් වහන්සේලා මේ කාරණයක් දැනගෙන දානේ වළඳලා විහාරස්ථානයේ වාසය කරපු ඒ අස්වජි පුනබ්බ සුඛ කියන භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මෙහිම අවවාදයක් කරා. මොකද්ද? රාත්‍රී ආහාරය ගන්න එපා. රාත්‍රී ආහාරය නොගැනීමෙන් ආනිසංස ටිකක් ලැබෙනවා. ඒ හින්දා ඔබලත් ඒ දේ නොකරින්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලා නැත්නම් අර අස්සජී පුනබ්බසුක කියන විහාරවාසී භික්ෂුන් වහන්සේලා දෙනම ඒ කාරණයට අකමැත්තක් අප්‍රසාදයක් ප්‍රකාශ කරනවා. අපි රාත්‍රී ආහාරය ගන්නවා. ඒ නිසා මේ අපි ඒ කාරණය පිළිගන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා මතක් කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා දෙනම කැඳෙව්වා. විහාරවාසී. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා දෙනම කැඳවලා සර්වඥන් වහන්සේ මේ කාරණේ ඇත්තද කියලා අහුවා. ඉතින් මේ වෙලාව කියනවා අපි මේ භික්ෂුන් වහන්සේලා අපට ලෞතර බුදුරජාණන් වහන්සේ රාත්‍රී ආහාරය ගන්නෙ නෑ කිව්වා අපිට වළඳන්න එපා කිව්වා. අපි හැබැයි වළඳනවා කියලා කිව්වා කියලා මතක් කරනවා. ඉතින් මේ වෙලාවේ එහෙම මතක් කරාට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ පදනම් කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව ඉදිරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන යන්නේ. මේක තමයි නිදානේ. ශාවින්වහන්ස අවසරයි. දැන් මේ සූත්‍ර දේශනාවේ ආරම්භයේම අපිට මේ සූත්‍ර දේශනාවට නමක් කියලා තිනවා කීටාගිරි කියලා. සාන්නහස මේ සූත්‍ර දේශනාවට කීටාගිරි කියන්නේ මොන කාරණයක් පදනම් කරගෙනද? තෙරුවන් සරණයි අපේ පූජනීය ඇඹුලම් පහ ශ්‍රී ධම්ම ස්වාමීන් වහන්සේ පින්නතුනි වෙනදාට මේ ධම්මානුපස්සන වැඩපිටාන මෙහෙවන්නේ අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ නමුත් උන්වහන්සේ අද දවසේ යාපනයේ ඒ බලසේනා මූලස්ථානයේ ඒ දහම් වැඩසටහනකට උන්වහන්සේට වැඩම කරන්නට සිද්ධ වෙච්ච නිසා තමයි අපේ පූජනීය ඇඹුලම් පහ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කළේ. ඉතින් ඒකත් අපි විශේෂයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවලට ඒ පාදක විච්ච ඒ පුජ්‍යලයාගේ නමින් ඒ වගේම ඒ නගරේ නමින් ඒ වගේම මෙහි සඳහන් වන ධර්මකාරණා නමින් ඒ සූත්‍ර හඳුනන අවස්ථා තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවට කීටාගිරි සූත්‍රය කියලා හඳුන්වන්නේ ඒ ප්‍රදේශයේ නියංගමේ නම. මොකද එහෙදී තමයි තථාගතයන් වහන්සේ මේ කීටාගිරි නැත්නම් ප්‍රදේශයේ තමයි මේ සූත්‍රය දේශනා කළේ. ඒ නිසාම මේ සූත්‍රය කීටාගිරි සූත්‍රය හැටියට හඳුන්වනවා. විශේෂයෙන්ම කියන්නට ඕන මේ කීටාගිරි ප්‍රදේශය හිටපු අපේ මේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අස්සජි පුනබ්බ සුඛ කියන විසුන් වහන්සේලා දෙනවා. ඔහොම ඕලාරික විසුන් වහන්සේලා දෙනවා. කුල දූෂණය කරමින් Tamanගේ ප්‍රෝඥා ජීවිතේ ගත කරපු දෙනවා. කුල දූෂණය කියලා කියන්නේ ගිහි ආකල්ප තිබුණේ. සාමාන්‍යයෙන් ගෙදරකට ගියාම දැන් ගිහි එක් මල් පැලයක් ඉල්ලගෙන එනවනේ. අන්න ඒ වගේ තමයි මල් පැලයක්වත් පේන්න බෑ මේක හොඳයි කියලා අරගෙන එනවා. ඊළඟට මල් හදනවා මිනිසුත් එක්ක කතා කරනවා පාර යනකොට කොහෙද යන්නේ කියලා අහනවා ලින්ද ළඟ නානකොට නානවද කියලා අහනවා ඉතින් hina වෙවි අර ගිහි ආකල්ප තිබුණේ අතට වුණත් අපේ ස්වාමීන් වහන්සේලා ව්‍යවහාරේ තියෙනවා සාමාන්‍යයෙන් කොහේ හරි පන්සලක් විහාරයක් පිරිහිලා නම් අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කියන අනේ ওই විහාරේ කීටාගිරිය වගේ කියලා අදටත් කියන්නේ එහෙමයි එහෙමනම් මේ කීටාගිරි කියන නගරේ නැත්තම් ඒ නියංගම තියෙන දෝෂයක් නෙවෙයි. එහි වැඩ හිටපු ස්වාමීන් වහන්සේලාගේ තියෙන ඒ ස්වාමීන් වහන්සේලාකට ස්වාමීන් වහන්සේලා දෙනම. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ මතක් කළා දැන් භාගතුන් වහන්සේ අවවාදයක් දෙනකොට සදහවත් වික්තුන් වහන්සේලා බලාගෙන ඉන්නේ අවවාදේ බාර ගන්න. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීවත් තථාගතයන් වහන්සේ දීපු අවවාදය පිළිගත්තේ නැහැ. ඉතින් එදත් එහෙමනම් ඉතින් අද ගැන කියන්න දෙයක් නැහැ. ඒක එක සාමාන්‍ය එක තමයි ස්වභාවය. ඉතින් කොයි කාලෙත් ওই වගේ නොහික් මිච්ඡ ගිහි පැවිදි දෙපක්ෂයේම ඉන්නවා. ඒකත් අපි බොහොම උපේක්ෂාවෙන් බාර ගන්නට ඕන. ඒවත් එක ගැටිලක් කිසිසේත් හරියන්නේ නැහැ. ඒක තමයි මේ පුතත්ජන ලෝකේ ස්වභාවය. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් කීටාගිරි ප්‍රදේශයේ ඒ වික්ෂුන් වහන්සේලා අර ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ ගිහියත් එක්ක අර හිතවත් කමින් කටයුතු කරනකොට ගිහියයට මිත්‍රත්වයක් ඇති වෙනවා. දැන් එතකොට අපේ විහාරස්ථානවලත් සමහර විට මේ ඔවාගේ අපි ගිහි තිරිසත් එක්ක කටයුතු කරනකොට යම් යම් මිත්‍රතාවයන් ඇති වෙනවා. එහෙම මිත්‍රතාවයන් ඇති වුණාම සාවින්හස මේ කාරණේ මතක් කරනකොට මට මතක් වුණේ සාවින්හස එහෙම මිත්‍රතාවය ඇති වෙනකොට සමහර ගිහි තිරිස් අපේ ස්වාමින් වහන්සේ අපි අඳුරනවා අපිට නොදෙන දෙයක් නැහැ කියලා සමහර විට විහාරස්ථානයේ තියෙන දේවලුත් නොකිය රැගෙන යනවා සාමින්හස. දැන් මේ කාරණේ එනකොට තමයි මට ਉਹ කාරණේ මතක් වුනේ සාමින්හස. එතකොට දැන් එහෙම අවස්ථා උදාපත් වුණොත් ගිහි අයට මොන වගේ බලපෑමක් මේ විහාරස්ථානවල දේවල් විහාරස්ථානයට නොදන්වා අරගෙන යනකොට මොන වගේ බලපෑමක් එල්ල වෙනවද සාමින්හස? ඇත්තටම සංගසතු දේවල් සංගසතු දේවල් එහෙම ගෙනියනවා කියලා කියන්නේ ඒක මහා බලගතු අකුසලයක් සාමාන්‍යයෙන් ඔය ධර්මයේ දන්නේ නැති අය පවා කියන්නේ මොනවා හරි හොරකමක් සිද්ධ වුණාම අහිංසක මිනිස්සෙක්ගේ දෙයක් හොරකම් කළාම කියන්නේ ඉතින් මේවා ලේසි නෑ මේවා ජනතාවගේ සල්ලි ඉතින් මේවා කෑම හරියට සංගතතු දේවල් කෑවා වගේ කියලා. ඒ අයත් දන්නවා. සංගතතු දේවල් ඒ තරම් භයානකයි කියලා. ඒ නිසා ඉතින් ඇත්තටම මේ අර සාමාන්‍යයෙන් අර ස්වාමීන් වහන්සේ මතක් කර විදිහට යාළුවන් විදිහට වික්ෂුන් වහන්සේලාත් එක්ක ඇසුරු කිරීම හරි භයානකයි. සමහර ඉතින් අය ඒකට හුරු වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ස්වාමින් වහන්සේලා සමග ඕනවට වඩා යාළු මිත්‍රකම් පවත්නවා. ඉතින් ඒ තුලින් තමයි කිසි බයක් සැකක් නැතුව ඉතින් ඔයගේ විහාරස්ථානවල තියෙන දේවල් සමහර වෙලාවට අරගෙන යන්නේ. ඉතින් ඇත්තට මේක ස්වාමින් වහන්සේ මතක් කරපු එකත් හොඳයි. ඒක භයානක මකුසලයක් ওই මහා රෞරවයේ කියන අපාය හැදිලම තියෙන එකට. ඒ නිසා සංගසතු දේවල් පරිහරණය කියන එක බොහෝම භයානකයි. සාමාන්‍ය විහාරස්ථානයක තියෙන මලක්වත් කඩන්න හොඳ නැහැ. මොකද මේක මේ අදින්නාදානය කියන එක සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමකගේ මහානකම නැති වෙන කාරණා හතරක් තියෙනවා. එයින් දෙවෙනි කාරණේ තමයි අදින්නාදානය. එතකොට බලන්න මේ මහානකම අවුරුදු ගාණක් මහානදම් කරලා එක පුංචි හොරකමක් කළොත් මහානකම් පවා නැති වෙනවා. මහානකම නැති වෙනවා කියලා කියන්නේ හරියට අර තල් ගහක් දෙකට කැඩුවම ආයෙක ලියලන්නේ නැහැනේ. කළු ගලක් දෙකට කැඩුනට පස්සේ ඒක බද්ධ කරන්න බෑනේ. අන්න ඒ වගේ තමයි ඉතින් සාමාන්‍යයෙන් අපි හිතමු කැලේක ඉන්න වැද්දේ වැඩිකම් කරලා කරන්න තියෙන දුසිරිත ඔක්කොම කරලා හවසට බුද්ධ ප්‍රතිමාව ළඟට ඇවිල්ලා පහනක් දැල්වලා මල් වට්ටියක් පූජා කරලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියාම ධර්මයේ සරණ ගියාම සංඝයා සරණ ගියාම ඒ වැද්දට තිසරණේ පිහිටනවා. හැබැයි මහානකම වරද්දගත් කෙනාට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ සමාදන් වුණාට තිසරණේවත් පිළිටන්නේ නැහැ. ඒක බලන්න කොච්චර භයානකද. ඒ නිසා මේවා පිළිබඳව අපේ දායක පින්නතුල බොහෝම දැනුවත් වෙන්නට ඕන. එහෙම නැති වුණොත් කුසල් කරගන්න ගිහිල්ලා මහා කුසල් වලට පැටලිලා ජීවිතේ වරද්ද ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා සංගයා කියන්නේ බොහෝම පරිස්සමට ආශ්‍රය කරන්න ඕනේ. රාජකුමාරයා, සර්පයා, ගින්දර ඒ වගේම ස්වාමින් වහන්සේලා. ස්වාමින් වහන්සේලා බොහෝම පරිස්සමට ආශ්‍රය කරන්න ඕනේ. මොකද සංඝයා කියලා කියන්නේ පුජ්‍යලයක් නෙවෙයි. සංඝයා කියලා කියන්නේ සමූහයක්. එහෙමනම් මේ සංඝයා ඇසුරු කරනකොට කොහොම ගෞරවයෙන් කුසල් සිත් වැඩෙන විදිහට සංඝයා ඇසුරු කිරීම බොහොම වටිනවා. එහෙම සංස දැන් එතකොට අර සමහර වෙලාවට අර පෞද්ගලික අදහසින් ආශ්‍රය කරනකොට තින්කමක් කරත් ඒ අය බොහෝ දුරට එක ස්වාමින් වහන්සේ නමකට අරමුණු කරන්න. එතකොට අර සංඝය අරමුණු නොකරනකොට දානයක් වුණත් මහත්ඵල මානිසංස කරගන්න බැරි වෙනවා ඒ පින්වත් පිරිසට. අර කාශාව කණ්ඩක දක්වාම ශාසනයේ තියෙනකොට එතකොටත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සාරිපුත්ත මහ මොගලන් මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන දානයක් පූජා කරන්න. ඉතින් එතකොට ඒ පූජා කිරීමේ ආනිසංශය සාමාන්‍ය නෙමේ සාරිපුත්ත මහරහතන් වහන්සේලාට පූජා කරා සමානම ලැබෙනවා කියලා. පෞද්ගලිකව අරමුණු වෙනකොට අර මිත්‍රත්වය නිසා කුටියක් සෙනසුණක් දානයක් මානයක් දුන්නත් ඒයින් අපිට ලබා ගන්න පුළුවන් ඉහළම ඵල ලබා ගැනීමේ ශක්තියකුත් උදාපත් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. ඒ වගේමයි ස්වාමින්වහන්ස දැන් මේ නිදානේ ওই විදිහට විස්තර ටික සඳහන් කරගෙන ඇවිල්ලා ඊළඟට ස්වාමින්වහන්ස මේ සූත්‍රයේ අභ්‍යන්තරයට එනකොට බුදුරජාණන් වහන්සේ අර අස්සජි පුනබ්බ සුඛ භික්ෂුන් වහන්සේලා කැඳවලා මේ විදිහට අවවාද දීලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි මම සියලු සැපයන් භුක්ති විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා වදාරලා තියෙනවාද කියලා අහුවා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා එහෙම නෑ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනාවක් දේශනා කළා නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙත් අහනවා මහණෙනි මන් දේශනා කරලා තියෙනව නේද? සමහර සැප වේදනා තියෙනවා. සමහර සැප වේදනා තියෙනවා. ඒ සැප වේදනා පරිහරණය කරනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිනනවා. ඉතින් වික්ෂුන් වහන්සේලාගෙන් අහන මෙහෙම දේශනාවක් කළා තියෙනවා. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊට පස්සේ නැවතත් බුදුරජාණන් වහන්සේලා වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි සමහර සැප වේදනා තියෙනවා ඒ වේදනා භුක්ති විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිනනවා ඊළඟට මහණෙනි සමහර දුක් වේදනා තියෙනවා. ඒ දුක් වේදනා පරිහරණය කරනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා. සමහර දුක් වේදනා තියෙනවා. ඒ දුක් වේදනා පරිහරණය කරනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා. සමහර උපේක්ෂා වේදනා තියෙනවා. ඒ වේදනා පරිහරණය කරනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා සමහර උපේක්ෂා වේදනා තියෙනවා. ඒවා පරිහරණය කරනකොට අකුසල් වැඩෙනවා, කුසල් පිරිනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඒ කාරණේ අහනකොට භික්ෂුන් වහන්සේලා ඒක සත්‍යයි කියලා අදහනවා, පෙන්වා දෙනවා. එතකොට සාමින්වහන්සේ දැන් මේකේ අපි මේ කාරණා ටික දිහා බැලුවම සැප දුක උපේක්ෂා කියන වේදනා ත්‍රිත්වයක් ගැන සඳහන් වෙනවා. ඉතින් අපි මේකේ අභ්‍යන්තර කාරණාවලට යන්න කලින් ස්වාමින් වහන්සේ සැප දුක උපේක්ෂා කියන වේදනා තුන පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් කරා නම් හොඳයි වාගේ ස්වාමින් වහන්සේ. ඔය ඇත්තටම මේ සූත්‍ර දේශනාව හොඳට ඔළුවට දාගන්න අපි මේ සැප දුක් උපේක්ෂා කියන වේදනා පිළිබඳව දැනගන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම දැන් පින්නතුන්ලා හිතයි මොකද එකපාරම තථාගතයන් වහන්සේ මේ සැපක් පිළිබඳව කතා කරේ කියලා. දැන් අස්සජි පුනම්බසුක විසුන් වහන්සේලා මේ අවවාදය පිළිගත්තේ නැහැ. මේ අවවාදය පිළිගත්තේ නැති මොකද්ද බුදුරජාණන් වහන්සේ කරපු අවවාදය? මහණෙනි මම රාත්‍රී ආහාරය ගන්නෙ රාත්‍රී දාණය වළඳන්නේ රාත්‍රී ආහාරයෙන් තොරව. දැන් මෙහෙම හිතනකොට පින්නතුන්ට හිතෙයි කොහොමත් බුදුපසේ බුදු උත්තමයන් වහන්සේලා මේ ශාසනයේ විකාල භෝජනයක් නැණි කියලා. නමුත් පින්නතුනි මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ඒ මුල්ම වකවාන. අවුරුදු 20ක් යනකම් මේ ශාසනය ශික්ෂාපද පනවලා තිබුණේ නැහැ. එතකොට ශික්ෂාපදයෙන් කොහොමත් මේක වළක්වලා තියෙනවා. නමුත් මේ සූත්‍රය දේශනා කරපු කාලේ විනය පිටකයක් තිබුණේ නැහැ. විනය පිටකයක් දේශනා කරලා තිබුණේ නැහැ. ඒ නිසා මුල් කාලේ සමහර පුතත්ජන භික්ෂුන් වහන්සේලා රැයටත් පින්නපාත ගිහිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක අවවාදයක් හැටියටයි කළේ මහණෙනි පැනවීමක් කරේ නැහැ කරන්නම කිව්වේ නැහැ. මම නම් රාත්‍රී ආහාරය ගන්නෙ නැහැ. ඒකෙන් මට ලොකු පහසුවක් තියෙනවා. නිරෝගීකමට මගේ හොඳයි. කය පහසුවෙන් පවත්වන්න පුළුවන්. භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙකුට ඒක ලොකු දෙයක්. මේ විදිහට සාමාන්‍ය කතාවක් අනුශාසනාවක් බුදුරජාණන් වහන්සේ කළේ. ඒ වෙලාවේ අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා මේක පිළිගත්තේ නැහැ. ඒ දෙනම කිව්වේ ඔය කියන සියලු ආනිසංස ලබන්න පුළුවන් බඩගිනි විච්ච වෙලාවට කෑම තුලින්. ඒක නිකෙවි එතකොට බුදුරජාණන් වහන්සේ ඒකයි ඒ වෙලාවේ වික්ෂුන් වහන්සේලාට මතක් කළේ මහණෙනි මේ ලෝකේ සැප තියෙනවා. සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා කියලා. මොකද දැන් මේ වික්ෂුන් වහන්සේලාට කුසගින්න ඇතිවිච්ච වෙලාවට දැන් විගජ්ජා පරමාරෝගා කියන කියන්නේ පරම රෝගේ බඩගින්නනේ. ඉතින් මේ බඩගින්න ඇතිවිච්ච වෙලාවට ආහාරයක් ගැනීමෙන් සුළු සැපයක් ලැබෙනවා. හැබැයි ඒ සුළු සැපේ ලැබුණාට එතන කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද මොකක්වත් නැහැ. ඔහේ ඉතින් බඩ පුරව ගන්න එක විතරයි. මේ කුස පුරව ගන්න ප්‍රතිපදාවක් නෙවෙයි මේ සාසනික ප්‍රතිපදාව. මේ කයෙන් වචනයෙන් සිතින් සෑම ක්‍රියාවක් කරනකොටම ඒ සෑම ක්‍රියාවකම තියෙන කුසල පැත්තයි අපි විශේෂයෙන් අපි ගිහි පැවිදි අපි හැමෝම අල්ලගන්න ඕන. අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීම ගැනයි මෙතන මේ කියන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී මහණෙනි මේ ඇතන් සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා කියලා වදාළ ඔන්න ඔය කතාව නිසා. එහෙමනම් අපේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මතක් කළා මේ වේදනාත්‍රය සැප දුක උපේක්ෂා. ඇත්තට මේක වැදගත් මේ සූත්‍රය හරියට හිතට දාගන්න. ඒතර සැප කියලා කියන්නේ දැන් හැබැයි අපි මූලික දේශනාව මතක තියාගන්න ඕන සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙකක් තිබුණට හැබැයි ඉතින් පරමාර්ථ වශයෙන් එහෙම 아무තු සැපයක් නැහැ. දුක්ඛේ ලෝකේ පටිච්චසමුප්පාදෝ මේ ලෝකේම පිහිටලා තියෙන දුකේ. එහෙමනම් නමුත් සම්මුති වශයෙන් සැපයක් තියෙනවනේ. සැපයක් නැත්තම් මේ පුතත්ජන සත්වයා මේ කාමය පස්සේ මේ විදිහට දුවන්නේත් නැහැනේ. ඒක සැපයක් තියෙනවා. සැපයක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. හැබැයි මේ සැපය බොහෝම ස්වල්පයයි. ඒ සැපේ නිසා විඳින ආදීනමේ මහා විශාලයි. එතකොට දැන් බලන්න සැප කියලා කියන්නේ සැප වේදනාව කියලා කියන්නේ දැන් අපි සැප විඳිනවා කියලා කියන්නේ මොකද්ද? දැන් බොහෝ දෙනා ගිහියන් අතර පංචකාම සම්පatti විඳින අය අතර නිතරම කටේ තියෙන එකක් තමයි අහවල් අය නම් සැප විඳිනවා අපි ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා දුක් විඳිනවා. ඔය ඉතින් මිනිස්සු කියන කතා. ඒතර මොකද්ද සැප විඳිනවා කියන්නේ? සැප විඳිනවා කියලා කියන්නේ ලොකු මාලිගාවකින් එකද? ඒ වගේම හොඳ යාන වාහන පාවිච්චි කරන එකද? නැත්නම් හොඳට යහමින් මිල මුදල් තියෙන එකද? දැසි දැස්සෝ ඉන්න එකද? නෑ ඒ කිසිවක් නෙවෙයි සැප කියලා කියන්නේ. ඒවා සැප කියලා කියන්න බෑ. සාමාන්‍ය බැලු බැල්මට නම් පේනවා ඒවා සැපයි කියලා. නමුත් පින්නතුනේ එතන ඇති සැපයක් නැහැ. එහෙනම් සැපේ තේරුම් ගන්න සම්මුති සැපේ. සැපයි කියලා කියන්නේ අපේ මේ ඇහැ තියෙනවනේ. මේ ඇහැට අපි කැමති රූප ලැබෙනවා නම් ඔන්න සැප. ඇහි සැප. කනට තමන් කැමති ශබ්ද ලැබෙනවා නම් ඔන්න සැප. කනේ සැප. නාසයට තමන් කැමති ආග්‍රහණ සුවඳ ලැබෙනවා නම් ඔන්න සැප. දිවට තමන් කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට තමන් කැමති පහස ලැබෙනවා ඔන්න සැප. ඔක තමයි සැප. ඒකට මාලිගාවක ඉන්න කෙනෙකුට ඔය ටික ලැබෙන්නේ නැත්තම් මහා මන්දිරයක හිටියට එයාට හැම වෙලේම ලැබෙන්නේ අකමැතිම රූප නම් සැප විඳිනවාද? නෑ. බාහිරට පේන සැප විඳිනවා කියලා. එතන ඇති සැපයක් නෑ. ඒ මාලිගාව තුළ ඉන්න කෙනාට දැසිදැස්සු ඉන්න කෙනාට නිතරම බැනුම් අහන්න ලැබෙනවනම් එයා සැප විඳිනවද? නෑ. ඒ වගේ මාලිගාවක ඉන්න කෙනෙකුට නිතරම අකමැති ආග්‍රහණ සුවඳ විඳින්න වෙනවා නම් එතනදී සැපයක් නෑ. Taman කැමති රසයක් එතන නැත්තම් එතනදී සැපයක් නෑ. තමන් කැමති පහසක් නැත්නම් එතනදි සැපයක් නැහැ. එතකොට බලන්න අපිට බාහිරින් බලලා මෙයා සැප විඳිනවා කියලා කියන්න බෑ. ඒතර සැප වේදනාව කියන්නේ ඔන්න ඔය ටිකට. මේ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහ ලැබෙනවා නම් ඔන්න සැප ලැබෙනවා. දුක කියන්නේ ඕකේ අනිත් පැත්ත දුක් වේදනාව කියන්නේ. දුක් වේදනාව කියලා කියන්නේ ඔය ඉන්ද්‍රයන්ටම තමන් අකමැති රූප ලැබෙනවා නම් අකමැති ශබ්ද ලැබෙනවා නම් අකමැති සුවඳ ලැබෙනවා නම් අකමැති රස ලැබෙනවා නම් අකමැති පාස ලැබෙනවා නම් ඔන්න දුක. සාමාන්‍යයෙන් අපි සමාජ සම්මතයේ හැටියට දුක් විඳිනවා කියලා කියන්නේ මිනිස්සුયો ගත්තොත් වරිච්චි ගහපු ගේක ඉන්නවනම් ඊළඟට දුර්වර්ණ ශරීරයක් තියෙනවා නම් තියෙන එකම වස්තුව හරක බාන නම් ඔන්න අපි කියන අනේ මේ මිනිස්සු දුක් විඳිනවා කියලා. හැබැයි මේ පැලතුල ඉන්න කෙනාට තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ ටික ලැබෙනවා නම් බාහිර ලෝකයා එතන දුකක් කියලා කිව්වට එතන සම්මුති වශයෙන් සැපයක් තියෙනවා. එහෙමනම් පින්නතුනි බාහිරින් බලලා කෙනෙකුගේ ධනවත්කම්, බලවත්කම් සල්ලිකාරකම් බලලා යා සැප විඳිනවාය දුක් විඳිනවාය කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම ඇත්තටම මේ සැප දුක කියන එක දෝලණය වෙමින් යන්නේ හැමදාම සැප විඳින කෙනෙකුත් නැහැ හැමදාම දුක් විඳින කෙනෙකුත් නැහැ. ඒකට හේතුව සතර අපි ඔය සියලුම දේවල් සැප ලැබෙන කුසල කර්මත් කරලා තියෙනවා. දුක් ලැබෙන අකුසල කර්මත් කරලා තියෙනවා. ඊළඟට දැන් ස්වාමීන් වහන්සේ සැපයි දුකයි කියන එක මම හිතනවා කාගේ චිත්‍රවලට දැනෙන්න ඇති. ඊළඟට ප්‍රේක්ෂා වේදනාව ගැන කිව්වොත් මේ මධ්‍යස්ථ වේදනාව හැම වෙලේම අපිට ඇලීමයි ගැටීමයි විතරක් නෙවෙයි නේද? දැන් ගැටීම කියන්නේ දුක. තම අකමැති දෙයක් ලැබෙනවා නම් ඒක එතන ගැටීමක් තියෙනවා. එහෙමනම් ඔය දෙක විතරක් නෙවෙයි අපි මධ්‍යස්ථ වේදනාත් විඳිනවා. දැන් සාමාන්‍යයෙන් හැමදාම තමන්ගේ ගෙදර ඉන්නකොට තමන්ගේ ගෙදර සාලේ ඒ වගේම මුළු තැන්ගේ ඔය තියෙන හැමදාම තියෙන භාණ්ඩ ටික දැක්කහට 아무තු ඇලීමකුත් නැහැනේ. 아무තු ගැටීමකුත් නැතිව මධ්‍යස්ථව පවතින අවස්ථා තියෙනවා. අපි එහෙම හිතමුකෝ දැනට. ඒ මධ්‍යස්ථ භාවය කියන එක තව ටිකක් ඉස්සරහට යන්න ඕන එකක්. මම කාටත් තේරෙන්න අපි හිතමු ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. ඒ වගේ මධ්‍යස්ථ උපේක්ෂාවෙන් පවතින අවස්ථා. එහෙමනම් මම හිතනවා මේ සූත්‍ර දේශනාවට දැන් කාල වේලාවත් යන නිසා කාටත් පැහැදිලි සැප වේත් සැප විඳිනවා කියන්නේ මොකද්ද? දුක් විඳිනවා කියන්නේ මොකද්ද? මධ්‍යස්ථ වේදනා විඳිනවා කියන්නේ මොකද්ද කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක මම හිතන්නේ හොඳ ආකාරව පැහැදිලි වෙන්න ඇති. සැප දුක උපේක්ෂා කියන වේදනා කොහොමද අපට උදාපත් කරගන්න පුළුවන් කොහොමද ලැබෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ ඒ අතරම මට මතක් වුණා සමහර විට සැපයි දුකයි කියන අතරම සෝමනස්ස දෝමනස්ස කියන අවස්ථාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒතර දැන් එතන අදහස් කරන්නේ මොන වගේ අර්ථයෙන්ද ස්වාමීන් වහන්සේ සෝමනස්සේ දෝමනස්සේ කියලා? ඔව්. ඇත්තටම සෝමනස්සය දෝමනස්සය ඇත්තටම සිත් වශයෙන් ගත්තොත් ඒක ඉතින් මහා පරාසයකට යන කතන්දරයක්. මොකද සෝමනස්සය දැන් අපි සාමාන්‍යයෙන් සෝමනස්සේ හැම සෝමනස්සේම කුසල් බවට පත් වෙන්නේ නැහනේ. දැන් මොකද අකුසල් සිත්වල වුණත් දැන් ලෝභ සිත් අට ගත්තාම සෝමනස්සයි. උපේක්ෂායි දෙකම තියෙනවා. නමුත් අකුසල්. ඊළඟට දෝමනස්සේ ගත්තාම කෙලින් මේක පැහැදිලිවම අකුසල් දැන් මේ ලෝකේ විවිධාකාර විදිහට විවිධ විදිහට අපිට කේන්ති යනවා තරහ යනවා ඉතින් එක එක්කෙනාට යන කේන්ති එක එක විදිහයි. ඉතින් මොන ආකාරයෙන් කේන්ති ගියත් මේ ලෝකේ හැම කෙනෙක්ම කේන්ති ගන්න තියෙන සිත් දෙකයි. ඒ සිත් දෙක තමයි දැන් කේන්ති ගැනීම විතරක් නෙවෙයි. කෙනෙක් අඳන්නේ ඒ සිත් දෙකෙන්. මොකද සිතක් නැතුව අපිට මුකුත් කරන්න බෑනේ. එහෙමනම් කෙනෙක් කේන්ති ගන්නෙ, අඳන්නේ, ශෝක කරන්නේ, යම් කිසි දෙයක් පිළිකුල් කරන්නේ පිළිකුල් කරනවා කියලා කියන්නේ පිළිකුල් භාවනාව නෙවෙයි. සාමාන්‍යයෙන් අර චී කියලා අපි අහක බලාගන්නේ. අන්නේ පිළිකුල. අන්නේ හැම දෙයක්ම කරන්නේ මේ සිද්ද එකේ. ඒ සිද්ද එක තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික හිත සසංකාරික හිත. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් කේන්ති යන්නේ ගැටෙන අරමුණක් හම්බුනොත් නේ නැත්නම් අපිට කේන්ති යන්න විදිහක් නැහැ. දැන් අපි කැමති විදිහට, අපි පතන විදිහට, අපි හිතන විදිහට හැම දෙයක්ම අපේ ළඟට ලැබෙනවා නම් අපිට කේන්තියයි. කේන්ති යන්න හේතුවක් නැහැ. අපිට කේන්ති යන්නේ පින්නතුනේ අපි අකමැති දෙයක් සිද්ධ වෙනවා නම්. නැත්තම් ගැටෙන අරමුණක් හම්බෙනකොට තමයි අපිට කේන්ති යන්නේ. එහෙම නැත්තම් අපිට කේන්ති යන්නේ නැහැ. එතකොට බලන්න ගැටෙන අරමුණක් කියලා කොහොමද දැන් පටික සම්පයුත්ත. අපි උදාහරණයක් හැටියට කිව්වොත් අපි දැන් ඔන්න මේ විහාරස්ථානේ ඉඳලා එළියට යනවා. විහාරස්ථානේ ඉඳලා එළියට යනකොට දැන් පිටවත් සමාදන් වෙලා හවස සිල් පවාරණය කළා වුණත් යනකොට ඉතින් මොකද හිතට ශික්ෂාපද පනවලා නැහැනේ. සිල් සමාදන් වෙලා හිටියයි කියලා හරියන්නේ නැහැ ඉතින්. හිත හදාගත්තේ නැත්නම් Taman ජීවිතයේ දකින්න අක්‍රමැතිම පුද්ගලෙක් ඉස්සරහට එනවා. එයා දකින්නකොට අපිට සතුටක් ඇති වෙන්නේ දුකක්ද? සෝමනස්සයක් ඇති වෙන්නේ දෝමනස්සයක්. දෝමනස්සයක් ඇති වෙනවා. අන්න බලන්න ගැටෙන අරමුණක් හම්බුණා ඒ වෙලේම හිත දුම්නසටපත් වුණා. එක පාරම කේන්ති ගියා මේ මනුස්සයාට මොන හරි දෙයක් කියලා යන්න ඕන. කියලා උන් ඉතින් අර සිතෙන් තරහ ඇති කරගෙන දේශය ඇති කරගන්නවා. ඉතින් පළවෙනිම දේශේ ඉතින් අර හිතේ කැළඹිල්ල ඇති වුණා. ඔය දේශයේ ඊළඟට ව්‍යාපාදේ බවට පත් වෙනවා ප්‍රාර්ථනා කරනවා මෙයාට නම් හරියන්න එපා මට වරදින්න ඕන ඔන්න ව්‍යාපාදේ එතනින් නවතින්නෙත් නෑ ඊළඟට මේක ක්‍රෝධේ හරියට අර දණ්ඩෙන් පහර කාපු සර්පෙක් වගේ ඉතින් අරයට විනාශයම කරන්න තමයි බලාපොරොත්තු ඒකෝර මේ මූලික හිත බලන්න ගැටෙන අරමුණක් හම්බුණා හිත දෝමනස්සයටපත් වුණා එකපාරම කේන්ති ගියා. ඔන්න කේන්තියන් පළවෙනි හිත. දෙවන හිත මොකද්ද? අර වගේම විහාරයෙන් එළියට යනකොටම අකමැතිම පුජ්‍යලේ හම්බුණා, ගැටෙන අරමුණක් හම්බුණා. හිත දෝමනස්සයටපත් වුණා. හැබැයි කේන්තිය ටිකක් යටපත් කරගෙන රද මන් සිල් අරන් ඉන්නේ. නොවත් එක පැටලිලා වැඩක් නැහැ කියලා හිත හදාගෙන යන්න යනකොට ඔන්න බිරිඳ ළඟ ඉන්නවා. නෝන ළඟ ඉඳලා කියන ඔහොම බිම්බලාගෙන යන්න එපා. ඔහොම නිවට ඔය වගේ හිටියොත් එහෙම අපිට හැමදාම වෙන්නේ ලිවටෝ වගේ ඉන්න. ඔහොම ඉතින් කියලා කොහොම හරි මේ කේන්ති අවස්සනවා. මම මේ නෝනලක් කරනවා කියනට නෙවෙයි කිව්වේ. උදාහරණයක්. සමහරට ඒක මහත්ය කරන්නත් පුළුවන්. එතකොට බලන්න පින්නතුනේ අර කේන්ති අවස්සන පොහොර දානවා. ඉතින් මට නම් හිතෙන්නේ අත්‍තරම ස්වාමීන් වහන්සේ මේ අපිට කේන්ති යන වැඩියෙන්ම යන්නේ දෙවෙනි හිතින්. මොකද කේන්ති ගියහම මිනිස්සු ටිකක් මාළනය කරගන්න ගතිය තියෙනවා. හැබැයි පොර දානකොට ඒ කේන්ති වැඩි වෙනවා. එහෙමනම් ඒක තමයි දෙවනි හිත. ඒ කියන්නේ උත්සාහවන්ත කාගේ හරි උනන්දුවකින් නැත්තම් පසු බහැලා කේන්ති කියන්නේ ගන්නවා. ඒතර මේ හිතින්ම තමයි කෙනෙක් අඬන්නේ. අඬන්න වෙන හිතක් නැහැ ධර්මයේ දක්වලා නැහැ. අඬන්නේ දැන් බලන්න දැන් තමන් අකමැති දෙයක් සිද්ධ වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අඬන්න ඕන කෙනෙක් මැරුණාම ප්‍රියමනාප කෙනෙක් පුජ්‍යලයක් නැතුණාම අපි අඬනව නේද? ඒ අඬන්නේ මොකද? අඬන්නේ අපිට කරගන්න දෙයක් නැහැ දැන්. දැන් මේ පුජ්‍යලයා මැරිලායි. නමුත් ඒකට අපි අකමැති. අර ගැටෙන අරමුණක් හම්බුණා හිත දෝමනස්සයටපත් වුණා අපි අඬනවා. සාමාන්‍යයෙන් අපිට කරගන්න දෙයක් නැත්තම් තමයි අපි අඬන්නේ. කරගන්න දෙයක් තියෙනවා නම් අඬන්නේ නැහැ. ඒකයි ශෝක කිරීමේදී මේ දෝමනස්සේමයි පහළ වෙන්නේ. දැන් බලන්න අපි සාමාන්‍ය කරගන්න දෙයක් තියෙනවා කියලා කිව්වේ. දැන් අපි හිතමු දැන් මේ පන්සලටම ඇවිල්ලා යනකොට අපි සෙරප්පු දෙක ගලවලා ඉන්නේ. සෙරප්පු දෙක ගලවලා අපි ඇවිල්ලා තින් දැන් මේ කටයුතු කරලා යනකොටම Taman දකින්නවා Tamanගේ සෙරප්පු දෙක කවුරු හරි හොරෙක් කරා යනවා. එහෙම. එතකොට ශෝක කරන්නේ නැහැ නේද? එතකොට අන්න මගේ සෙරප්පු දෙක හොරකම් කරනවා කියලා කේන්ති ගන්නවා. හැබැයි සෙරප්පු දෙක නැති වෙලා නම් ශෝක කරනවා නේ මගේ අලුත්ම සෙරප්පු දෙක. අර බලන්න එතකොට මේ දෙකම එකයි. පුජ්‍යලයා නැත්තම් ශෝක කරනවා පුජ්‍යලයා ඉන්නවනම් ද්වේෂ කරනවා. ඉතින් ඒ නිසා ඊළඟට අපි පිළිකුල ගත්තොත් ඒත් එහෙමයි. අපි හිතමු පාරේ යනකොට ඒ වගේ අපවිත්‍ර දෙයක් තියෙනවා. සතෙක් වුණ වෙලා මැරිලා ඉන්නවා. චී කියලා අහක බලා ගන්න අර ගැටෙන අරමුණක් හම්බුණා. ඉතින් කෙල ගහලා අහක බලා ගන්න. එතකොටත් පහළ වෙන්නේ දෝමනස්ස හිත්. එහෙමනම් සෝමනස්ස දෝමනස්ස කියන එක ඇත්තටම ලොකුට විස්තර කරන්න පුළුවන්. දැන් කුසල් සිතක් ඇති කරගන්නකොට සෝමනස්සකින් කරන එක හොඳයි. හිත නිලුම් මලක් වගේ තියාගෙන දැන් මේ ධර්ම සාකච්ඡාව අහනවා නම් තනිකරම සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රිත කුසල් සිත් පහළ වෙනවා. ඉතින් එහෙම නැතුව සෝමනස්සයක් නැතුවත් මේක හොඳට වමනාවෙන් අහන හැබැයි මධ්‍යස්තව එන උපේක්ෂාසිත පහළ වෙන්නේ ඒත් ඉතින් කුසල්සිතක්. ඒ නිසා මම හිතනවා මේ සෝමනස්සය දෝමනස්සය පිළිබඳව මේ ප්‍රමාණවත් කියලා. එහෙමයි සර. සිත සම්බන්ධයෙන් සිතේ ඇතිවන වේදනා දිට්ඨියක් ගැන තමයි. එතන සෝමනස්ස දෝමනස්ස කියන කාරණය මොකද අපිට නිතර අහන්න ලැබෙන හින්දා මම මේ කාරණයක් මෙතනදී විමසුවේ ස්වාමීන් වහන්සේ දැන් එතන ප්‍රශ්නෙට එනකොට අපි කියවනේ සමහර සැප වේදනා තියෙනවා ඒ සැප වේදනා විඳිනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා ඉතින් මේ ක්‍රියාවලිය කොහොමද ස්වාමීන් වේදනාවත් එක්ක සම්බන්ධ වෙලා සමහර වේදනා විඳිනකොට මේ අකුසල් වැඩෙන්නේ කුසල් පිරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම මෙතනදී සමහර වේදනා තියෙනවා. ඒ වේදනා විඳින්න ගියාම වේදනා කියන්නේ අපිට සැප වේදනා. සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම මෙතන කියන්නේ අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. කුසල් පිරිහිලා යනවා. මොනවද මේ වේදනා කියන එකයි අපේ ස්වාමීන් වහන්සේ අහන්නේ මොනවද මේ తত্ত্বය? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් බලන්න මිනිස්සු සැප අපේක්ෂාවෙන් අකුසල් කරනවා. දැන් සැප බලාපොරොත්තුෙන් ඕන දෙයක් කරනවා. සැපක් විඳින්න පුළුවන්. හැබැයි වැඩෙන්නේ අකුසල්. දැන් බලන්න අපි හිතමු ප්‍රාණඝාතය කරනවා. සමහර සත්තු මරණවනේ. සත්තු මැරීම සමහරුන්ගේ විනෝදාංශය. සමහරව තින් සත්‍යයන්තේ අර බිලි කොක්කක් අරගෙන ඉහිලා දාගෙන ඉන්නවා. සතෙක් මාළුවෙක් අහු වුණාට පස්සේ මාළුවා උඩ දඟලනකොටද මේගොල්ලන්ට හරි සතුටුයි. උඩ පැන පැන hina වෙන මේ අහවල් අහවල් මාළුවෙක් අහුවෙලා තියෙන ලොකු මාළුවෙක් අහුවෙලා තියෙන. ඉතින් අර දඩයන් කරන මිනිස්සයා ඒක දැකලා සතුටු වෙනවා. අර බලන්න පාරක යනකොට සමහර විට බල්ලොන්ට ගල් වලින් ගහලා hina වෙනවා සාන්නහස. ආන්න හරි. අර ඒ කියන්නේ ඒක විනෝදාංශයක්. දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා මේ වෙඩික්කරු දඩේම යනවා මේ විනෝදාංශයට. සමහරවිට සල්ලි ටිකක් දීලා ඕන්න මස් ටිකක් දෙන්න කන්න බැරි කම නෙවෙයි. නමුත් අර සතා මරණයක විනෝදාංශයට අකුසල් කරනවා. එතකොට බලන්න එතන සැපයක් ලැබෙන්න පුළුවන්. සැපයක් මොකද අර තුවාලයක් අහනවා වගේ ඉතින් එයා තමන් අපේක්ෂා කරන දේ නිසා ඉතින් සතුට වෙනවා. හැබැයි සැපයක් විඳිනවා නමුත් වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න ස්වාමීන් සමහරු හොරකම් කරනවා. සැප බලාපොරොත්තු නැත්තටම සැප බලාපොරොත්තු වෙන්න හොරකම් කරන්නේ. ඉතින් හොරකම් කරනවා ඒ ජීවිතය ගත වෙන ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම අන්ත දුක්පත්. කිසිම කුසලට ආහාරක් නැහැ, ගතට වස්ත්‍රයක් නැහැ, හිතට සෙවණක් නැහැ, හිතට නිවණක් නැහැ. අන්ත අසරණයි. එතකොට බලන්න සාමාන්‍ය හොරකම් කරන වෙලාවට ඔක තේරෙන්නේ නැහැ. ඉතින් සමහරලාට සමහර හොරකම් කරලා ඒක සාධාරණීකරණය කරනවා. අනේ ඉතින් මම මේ කරේ අහවල්ලු මෙහෙමනම් අපේ ප්‍රධාන ප්‍රධාන අය මෙහෙමනම් ඇමතිතුමා මෙහෙමනම් අනිත් අය මෙහෙමනම් අපි වගේ අය මේ පොඩි හාෆ් සීට් එකක් ගත්තට මොකද වෙන්නේ? එහෙමනේ හිතන්නේ. ඉතින් අපි මේ ළමයින්ට උගන්වන්න ඕන නිසානේ මේ දෙමව්පියන්ට සලකන්න ඕන නිසානේ අපි මේ වගේ දෙයක් කරන්නේ. හැබැයි ඉතින් අපායට වැටුනහම අර ධනංජාන සූත්‍රයේ තියෙන විදිහට අපායට වැටුනහම ඔය අම්මා එනවාද අපිව බේරගන්න. අපි කැපවිච්ච අපේ ඒ දරුවෝ එනවාද අපිව බේරගන්න. නෑ එන්නේ කාටවත් එන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා සමහර සැප තියෙනවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිනනවා කියලා කියේ ඒකයි. දැන් බලන්න හොරකම් කිරීම ඒක වෙනවා. ඊළඟට සැප අපේක්ෂාවෙන් කාමයේ වර්ධව හැසිරෙනවා. ඒක තුවාලයක් අහන වගේ ඉතින් සැපයක් නැත්තේ නෑ තියෙන්න පුළුවන්. හැබැයි මොනවද වැඩෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ඒ වගේ විපාක දිහා බැලුවම තේරෙන්නේ කෙලින්ම අකුසල් වැඩිලා තියෙන. මොකද නිරේයට යනවා ඊළඟට ඉපදුනාම පුරුෂයෙක් නම් ස්ත්‍රියක් වෙනවා. নানা ප්‍රකාර දේවල් හට ගන්න නිසා. හැදිරියම දැන් ඇත්තටම කාමයේ වර්ධව හැසිරීමේ විපාක හැටියට දැන් ස්ත්‍රියක් වෙනවා නම් ඒක මම කියන්නේ ස්ත්‍රියක් වෙන එක ඊට වඩා බරපතලයි. දැන් මිනිස්සෙක් වුණොත් ජහැලියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ. නපුංසකයි. එහෙම එතකොට බලන්න ඉතින් මේ මේ ඔක්කොම අර ස්වල්ප වේලාවක ලැබෙන චට වේදනාව මුකුත් එක අකුසලයක් කුසලයක් කිසි දෙයක් කල්පනා කරන්නේ එතකොට දැන් එයාගේ වැඩෙන්නේ මොනවද අකුසල් වැඩෙනවා කුසල් පිළිහෙනවා ඊළඟට ස්වාමීන් වහන්සේ බොරුව සමහරු ඉන්නවා මේ බොරුවට ඇබ්බැහි වෙලා ජීවිතේට හුරු වෙලා තියෙනවා. ඇත්තටම මේ සමහර දේවල් අපි කරනවනේ එක එක දේවල් බලාපොරොත්තු සමහරු බොරු කියනවා නිර්පරාදෙන. කිසි දෙයක් ලැබෙන්නේ මේ නිකාම් බොරු කියන ඒ තරමට ඒක ඇබ්බැහි වෙලා. එතකොට බලන්න සැප ලබා ගන්න සමහර බොරු කියන තමන්ගේ දරුවෝ ඉදිරියේ බිරිඳ ඉදිරියේ කියන මම බොරුවක් කිව්වා ඔක්කොම අහු වුණා කියලා හිනා වෙන්නේ ඒක ඉතින් බොරුව සතුට වෙනවා සැපයක් ලබනවා ඊළඟට කාට හරි බයිනවා පරස වචනේ මං හොඳ දෙකක් කිව්වේ ඒ කුණුහරුපේ ආයෙත් කියනවා එහෙම කියන්නේ නැති මිනිස්සු කියනවා මම මේ වචනේ කියලා බෑන්නේ ඒකෙන් සතුට වෙනවා ඊළඟට හොඳ කේලමක් කියනවා මං ගාන්ට වැඩේ සෙට් කරා කොහොමද මිනිස්සු කියන්නේ එතකොට බලන්න පින්නතුනේ සැපයක් විඳිනවා නමුත් ඒකේ විපාක දන්නේ නැහැ එහෙමනම් දැන් බලන්න අර ඒ විදිහට මේ කටින් සැප බලාපොරොත්තුෙන් වචන පාවිච්චි කරනවා හැබැයි සැපයක් ලැබෙන්න පුළුවන් එයා අපේක්ෂා කරන දෙයක් නේ හැබැයි වැඩෙන්නේ මොනවද අකුසල් වැඩෙනවා කුසල් පිරීලා යනවා ඊළඟට ස්වාමීනාත් දැන් මත් වතුර මත් වතුර ගත්තාම සමහරුන්ට මේ බෝතලේ දකිනකොට පුදුම සතුටන්නේ නේද එහෙම තියෙන්නේ. හැබැයි ඉතින් ඔක ලිව්වට පස්සේ ඉතින් මොනවද වෙන ටික හිතා ගන්න පුළුවන්. එතකොට බලන්න සාමාන්‍යව මත්තුතර බිව්වහම තියෙන අපාගාමී වෙනවා ඒ වගේම මිනිස්සෙක් උනත් ධර්මයේ සඳහන් වන්නේ මොලේ කලඳක් නැහැ. ඔය සමහරු ඉන්නේ ඒකට හේතුව ඒවා. එහෙමනම් බලන්න මත් වතුරට ඇබ්බැහි වෙච්ච කෙනාට ඒක බොන වෙලාවේ සැපයක් තියෙන්න පුළුවන්. හැබැයි සැපේකුත් නැහැ. මොකද බොනකොටදී පුදුම නිකන් මහා කසායක් බොනවා වගේ බොන්නේ නේද? නමුත් ඉතින් ඒක නෑ ඇබ්බැහිය. නමුත් බලන්න ඉතින් ඒක ආස්වාදයක් තියෙනවා. හැබැයි සැපයක් ලැබෙන්න පුළුවන්. නමුත් කුසල් පිරිහෙනවා අකුසල් වැඩෙනවා. නැත්නම් අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ඒකට මම හිතනවා ස්වාමීන් වහන්සේ සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා කිතු කතාව මම හිතන්නේ මේ කාටත් පැහැදිලි වෙන්න ඇති. එහෙමයි සානස් මට සාවින්හාසි මතක් කරනකොට කතාවක් මතක් වුණා අර പ്രേත වස්තුවේ කතාවක් තියෙනවා අම්බලට්ටික പ്രേත වස්තුව කියලා. ඒකේ සඳහන් වෙනවා මේ තමන්ගේ නිවසේ හිටපු තමන්ගේ නංගි විවාහ වුණු බෑනා නාන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නංගි විවාහ වුණු බෑනා නාන්න ගියාට පස්සේ ඒ නංගිගේ අයියා ඒ බෑනා නාන්න ගිය තැනට ගිහිල්ලා රෙදි ටික හංගනවා සාමිනා. සතුටට. සතුටට හංගන්නේ දැන් hina වෙලා මේක පස්සේ දෙනවා කියලා හංගලා තියලා මේ පස්සේ කතා කරලා ආපහු දෙනවා. දීලා ඉවරුණාට පස්සේ මේ දෙන්නා කඩයක් කරේ. ඉතින් බෑනා හොරකම් කරනවා. හොරකම් කරගෙන ඇවිල්ලා අර කඩේම තියලා විකුණවුවා. විකුණනකොට රජ පුරුෂයන්ට අහුවෙලා මේ දෙන්නම මරන්න තීරණය කරා. ඉතින් මරන්න තීරණය කරනකොට බෑන උල තියලා මරන්න තීරණය කරා. ඒ වගේම නංගිගේ අයියා හිස ගසා දමලා මරන්න තීරණය කළා. ඉතින් නංගිගේ අයියා බොහෝ පින්කම් කරා. අර හිස ගසාන වෙලාවේ මතක් වෙලා තියෙන අර රෙදි ටික හංගපු කාරණේ. ඒ කාරණයෙන් ස්වාමීන් වහන්සේ විමාන പ്രേත പ്രേතෙක් වෙලා ඉපදෙනවා. විමාන പ്രേතෙක් වෙලා ඇඳුම් නැතුව. ඉතින් ඒ එතන පෙන්නනවා ශාරීරියේ සුවඳවත්ලු. ඒ කියන්නේ පෙර කරපු පින් හින්දා අනුන්ගේ ಗುಣ කියලා තියෙනවා මේ පුරුෂයා. ඒ ಗುಣ කියපු හින්දා ශාරීරියේ සුවඳවත්. හැබැයි අර විහිළුවට කියලා අර රෙදි ටික හංගපු එක නිසා එයින් යම් සුවයක් වින්දා ඒ වෙලාවේ. ඒ විපාකයේ වශයෙන් പ്രേත ලෝකෙ ගිහිලා අර විදිහට විමාන പ്രേතෙක් වෙලා ඇඳුම් නැතුව උප්පත්තිය ලබන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා අපි අර සියුම්ම බැලුවම සියුම් සියුම් සැප වේදනා විඳින්න ගියත් ඒක අකුසලයක් බවට පත් වෙනවා. අකුසලයක් වෙන විදිහට විඳින්න ගියොත්. ඉතින් ඒක මේ පින්වත් ත්‍රිස ස්වාමීන් වහන්සේත් හොඳ ආකාරව මතක් කරා. ස්වාමීන් වහන්සේ තවත් කාරණයක් එතනදී අපි මතක් කරා මුල කාරණා මතක් කරගෙන එනකොට සමහර සැප වේදනා තියෙනවා ඒවා විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා. ඉතින් ඒ කාරණය කොහොමද ස්වාමීන් වහන්සේ සිද්ධ වෙන්නේ? කුසල් වැඩෙන්නේ අකුසල් පිරිහෙන්නේ. ඔව්. දැන් ඇත්තටම මේ ඒ සත්ව වින්දර කමන්නේ නැහැ. දැන් එතකොට බලන්න මේ ධර්මයේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා සමහර සැපති වෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. එහෙම සැපයකුත් තියෙනවා. එහෙමනම් ඒ සැප මේ පින්න තුලට විඳින්න පුළුවන්. මොනවද ඒ සැප? දැන් බලන්න සමහර අය සැප විඳිනවා දන් දීලා සැප විඳින අය නැද්ද? කොච්චර ඉන්නවද දන් දීලා සැප විඳින අය? අනේ මං දන් දුන්න මං අහවල් තැනට දන් දුන්න ඒවා හිත හිතා සතුට වෙන. ඉතින් සැපේ වින්දර කමක් නැහැ කියනවා. සමහර දරුවෝ කියනවා අපිට අපේ අම්මට මොන විටමින් ගිහින් දුන්නත් මොනවා ගිහින් දුන්නත් කොච්චර සැලකුවත් එච්චර ගාණක් නැහැ වැඩක් නැහැ. එයාට ඕන සාමන සල්ලි. මේ සල්ලි ඕන යාට මේ පොඩි ගහන්න නෙවෙයි. අර යාගේ පරි ඥාතියින් ඉන්න එයාට දෙන්න. ඊළඟට ඒ දාන මාන ආදී පින්කම් කරන්ද ඒවා දෙනවා නම් හරි සතුටු. එතකොට බලන්න ඒ අම්මලාට දීලා සතුටු වෙනවා. ඒක හොඳයි. ඒ සැපේ වින්දට කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා සීලවන්තව සිල් ගුණ වඩලා සිල් ගුණ වඩලා සතුට වෙනවා නේ මම දැන් අවුරුදු 15ක් තිස්සේ මధుරෙත් මරලා නැහැනේ සතුට වෙන්න බැයිද පුළුවන් අනේ මං ඉදිකට්ටක දෙයක් හොරකම් කරලා නැහැනේ සතුට වෙනවා අනේ මං දැන් මේ කාලය තුල මත්තර බින්දුවක් කටේ තියලා නැහැනේ මුසාවසක් කියලා නැහැ. එතකොට බලන්න පින්නතුනේ ඒ සැපයක් මහ පුදුම සැපයක්. සාමාන්‍යයෙන් ඔය නිකන් පංචකාමයේ පිනවන වගේ එකක් නෙවෙයි. මේක මහා නිර්ආමිත සැපයක්. අනේ මම මේ දේ දේවල් කරලා තියෙනවා කියලා සමහරු සැප සතුටු වෙනවා. ඒ සැපයක් විඳිනවා. ඒ සැපේ විඳිනකොට මොනවද වෙන්නේ? කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. ඊළඟට දැන් බලන්න දැන් භාවනාවක් කරන කෙනෙක් භාවනාවක් කරන කෙනෙක් අපි හිතමු මේ නීවරණ ටික යටපත් කරලා කාමය, ව්‍යාපාද, ඊළඟට ඔය තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ යටපත් කරාම හිත මහා පවිත්‍රයි. නෙළුම් මලක් වගේ. ඇත්තම කියනවා නම් පින්නතුනේ මේ කෙලෙස් කියන දේවල් අපට අයිති දේවල් නෙවෙයි නේද? පබස්සර මිදම් වික්කවේ චිත්තම් මේ හිත හරීම ප්‍රබහස්සරයි. මේ ආගන්තුකව ආපු මේ කුණු කන්දල් නිසා තමයි මේ හිත විනාශ වෙලා තියෙන්නේ. එතකොට අපිට ඕනම කෙලෙසයක් කපන්න පුළුවන්. ඕනම කෙලෙසයක් කපන්න බැරි නම් ඉතින් අපි ඒව හැමදාම එකට බැඳිලා තියෙනවා නම් අපිට යථාර්ථය කරා යන්න බෑ. ඒ නිසා ඕනම කෙලෙසයක් අයින් කරන්න පුළුවන්. එතකොට යම් කෙනෙක් සමත භාවනාවකින් මේ කෙලෙස් ධර්ම තදංග වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් කරලා තියෙනවා නම් පුදුම සැපයක් ලැබෙනවා. ඔය ධ්‍යාන සැපේ ගත්තාම කම් සැපයත් එක්ක ගාවන්නවත් බෑ. අහලකින්වත් යන්න බෑ. ඒක පුදුමාකාර සැපයක්. එතකොට බලන්න දැන් අපි හිතමු මෙතන ඉන්න අම්මා කෙනෙක් භාවනාවක් කරනවා. ඉතින් ඒ කර්මස්ථානයේ තුලම පැයක් විතර ඉන්න පුළුවන් හොඳට ආරමුණේ. ඒ කාලය තුල කිසිම රාගයක්, දේශයක්, මෝහයක්, හිත විසිරී යෑමක් මුකුත් නැහැ. හරියට නෙළුම් මලක් වගේ හිත පවතිනවා. ඉතින් ඒක මහත් සැපයක්. එතකොට ඒ වගේ සැප වින්දට කමක් නැහැ කියනවා. දැන් බලන්න අබුද්ධෝත්පාද කාලවල කිසිම ධර්මයක් ලෝකේ නැහැ. ඒ කාලවල වල ඔය තාපසවරු මොනවා හරි භවනාරමුණකින් මේ කෙලෙස් යටපත් කරලා ඉතින් බ්‍රහ්ම ලෝක වලට යන ධ්‍යාන සැපයෙන් ඉන්නවා. ඉතින් කල්ප ගණන් මේ ධ්‍යාන සැපයෙන් ඉන්නවා. තේ සැප වින්දට කවදාකවත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා භාවනාවකින් කෙලෙස් යටපත් කරලා ලබන ඒ निराமிස සැපේ වින්දට කමන්නේ නැහැ. ඒ සැපේ විඳිනකොට වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා. අකුසල් පිරිහිලා යනවා. ඒ නිසා පින්නතුනි විශේෂයෙන්ම අපි මේ වෙලාවේ හිතට ගන්නට ඕන මේ සිතෙහි තියෙන මේ රාගය කියන එක, ද්වේෂය කියන එක මේ වාගෙන් කවදාවත් තෘප්තිමත් වෙන්න බෑ. මේව මොකද මේව හරියට අර පිපාසයට ලුණු වතුර බොනවා වගේ වැඩක්. හැබැයි මේවා යම් කිසි කාලයකට අපි බොහොම අමාරුවෙන් ක්‍රමානුකූලව යටපත් කරලා සැනසෙල්ලක් ලබනවා නම් ඒ සැනසෙල්ලෙහි තියෙන වටිනාකම සැපය ප්‍රාණිම කරන්න බෑ. අපි ගත්තාම දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ওই බටහිර රටවල් වල විශේෂයෙන්ම දැන් බුරුම රටේ, තායිලන්තේ වගේ ලංකාවේ වගේ රටවල් වල කෙලින්ම විපස්සනා භාවනා කෙරෙනවා. එහෙමයි. දැන් බුරුම රටේ මහාසීය භාවනා මධ්‍යස්ථානයේ කෙලින්ම විපස්සනාවෙන් පටන් ගන්නවා. නමුත් ඕක කරන්න බෑ බටහිර රටක. එහෙමයි. බටහිර රටක එකපාරම අනිත්‍ය කියන්නේ කිව්වොත් ඒ මිනිස්සු දුවයි. ඒ මිනිස්සු අනිත්‍යයක් අහන්න කැමති නෑනේ. ඒ නිසා තමයි දැන් අචාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා අද බටහිර මේ ධර්මය ප්‍රචලිත කරන්නේ සමතේ. සැපේ දෙනවා ඉස්සෙල්ලා. निराமிස සැපේ දෙනවා මේ හිතේ තියෙන සාමය මේ සැහැල්ලුව එයත්න්ට දෙනවා. ඒක දෙන්නේ සමත භාවනාව තුළින්. ඊට පස්සේ තමයි ක්‍රමානුකූලව ධර්මයට හරවන්නේ. දැන් ওই ගෝයන්කා භාවනා සෙන්ටර් තියෙන ලෝකේ මුස්ලිම් රටවල් වල පවා තියෙනවා. ඒතන කිසිම බුද්ධ ප්‍රතිමාවක් ඒ මුකුත්ම නැහැ. ඒගොල්ලෙන් හිත සැහැල්ලු කරගන්න. ඉතින් භාවනාව කරගෙන යන හුස්ම රැල්ලයි භාවනාව. භාවනාව කරගෙන යනවා අන්තිමට මහා තනසිල්ලක් භාවනාව කරගෙන යනකොට මේගොල්ලන්ට තේරෙනවා මේක බුද්ධ ධර්මය. එතකොට ඒ ඇත්තෝ ධර්මයේ දකින්නේ අද අපි අපේ වාසනාවට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එහෙම දැක්කහම අපට උතුරා යන සද්ධාාවක් ඇති වෙන එක ලොකු ලාභයක්. හැබැයි ඒ ඇත්තන්ට එහෙම නැහෙනේ. ඒ ඇත්තෝ අර ප්‍රතිමාවක් කියලා තිබ්බනම් ඉන්නේ නැහැ. නමුත් ධර්මය ප්‍රගුණ කරගෙන යනකොට අනේ මේ තථාගත ධර්මය. ඒ ඇත්තෝ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ වැළඳ ගන්නවා. ඒ නිසා මේ සැපය ඇත්තට මේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් එක ලොකු දෙයක්. ඒ නිසා මේ ඒ සැප විඳින්න ඒ සැප විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. එහෙමයි සඳසාර අපිට හරි ලාභයක් අර ප්‍රතිරූප දේශ වාසෝචය කියනට අපි බෞද්ධයන් හැටියට ඉපදුණු රට බොහෝම වටිනවා. ඒ කියන්නේ අපිට කුසල් වැඩෙන සැප වේදනා උපදවා ගන්න ඕන තරම් දේවල් තියෙනවා. අර දස්සනීය අනුත්තරිය කියනකොට ස්වාමීන් වහන්සේ මතක් කරනකොට බුදු පිරිම වහන්සේ මතක් කරනකොට මට මතක් වුණේ රුවන්වැලි මහා සෑය විහෙර විහාර අනන්ත අප්‍රමාණ තියෙනවා. දැන් අපේ මේ පින්වත් පිරිස බොහෝ දුරට ගිහි අය මල් වතු নানা ප්‍රකාර සත්තු සත්තු උද්‍යාන කොහේ හරි සංගීත ප්‍රසංග ඒ තැන් වලට නිතර රැස් වෙන ප්‍රමාණය වැඩි. නමුත් දැන් අපට පතරූපදේශ වාසෝච කියන බුදුරජාණන් වහන්සේ පෙන්නපු බුදු වදන අපට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් රටක් ඒ නිසා අපිට අර සැප වේදනා උපදවා ගන්න පුළුවන් දස්සනීය අනුත්තරීය සවන අනුත්තරීය ඇසීමෙන් යහපත් වූ අනුත්තරීය ධර්ම උපදවා ගන්න පුළුවන් මට අර ඒත් එක්ක මතක් වුණා ස්වාමීන් වහන්සේ අර අබිබු මහරහතන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ උදායි ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා සිකී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණු මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සුණු අභිමහරහතන් වහන්සේ දසදහසක් සක්වලට හැඬ දේශනා කරන්න පුළුවන් ශක්තියක් තිබුණා. ඉතින් ඒ වෙලාවේ මේ අපේ ආනන්ද සාමින් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කොයි වගේ පුළුවන්ද කොයි සක්වලට ඇහෙන්න මේ කතා බහ නැත්නම් දේශනා කරන්න පුළුවන්ද? ඉතින් ඒ වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට යම්තා කැමති වෙනවද ඒ තාක් පුරාවට මට ඒ තාක් පුරාවට පවතින සත්වයන්ට ඇසෙන්න මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියනවා. ඉතින් ඒ වෙලාවේ ආනන්ද සාමින් වහන්සේගේ ඇති වුණු ප්‍රීතිය බුදුරජාණන් වහන්සේ ආශ්චර්යය ආශ්චර්යය කියනවා. ඉතින් ඒ වෙලාවේ බුදාය සාමින් වහන්සේ කියනවා ඔබගේ දෙයක් නෙවෙයිනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෙයක්නේ. ඉතින් ඒ වෙලාවේ කියනවා උදා එහෙම කියන්න එපා. මේ ඇති වුණු සිතුවිල්ලම ඇති කියනවා සත්වාරයක් සක්විති රජ වෙන්න. බලන්න එතකොට දර්ශනීය ශ්‍රවණ අනුත්තරිය කියන කාරණේ ඇති වුණු සැප වේදනාව ශ්‍රවණයෙන් ලැබුණු සැප වේදනාව කොයිතරම් කුසලයක් බවට පත් වුණාද? ස්වාමින්වහන්ස අවසරයි අද දවසේ අපි මේ තාක් දුරට අපි මේ කීටාගිරි සූත්‍රය අසුරු කරගෙන ධර්ම සාකච්ඡාව පවත්වන්න යෙදුණා. දැන් කාල වේලාවත් ඉක්මවා ගිහිල්ලා ඉතින් අද දවසේ විශේෂයෙන් කරනවා ස්වාමීන් වහන්සේ දැන් ඉතුරු කාරණා දෙකක් බොහොම කෙටියෙන් හරි කියලා දුන්න නැත්නම් මේක අසම්පූර්ණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙකකින් වගේ මම කියන්නේ ඇත්තටම කාලේ කලමනාකරණේ කියන්නේ ධර්ම කාරණා ඉස්මතු වෙලා එනකොට ඉතින් කාලේ යනවා තේරෙන්නේ නැහැ. ඇත්තටම දැන් ඊළඟට කාරණයක් කියුණා සමහර දුක් තියෙනවා ඒ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරීලා යනවා. දැන් බලන්න සමහර දුක් විඳගෙන අකුසල් කරනවා. ඒක විඳින්නේ දුක. මහා දුක් විඳගෙන සත්තු මරනවා, හොරකම් කරනවා. ඉතින් විඳින්නේ දුක. වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. ඊළඟට සමහරු දුක් විඳගෙන දුක් විඳිනවා. නමුත් කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඒ මොනවද ඒ දුක්? දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා තමන් නොකා මේ රටේ ඉන්න එහෙම අම්මලා තමන් කන්නේ ස්වල්ප දෙයක් කැඳ බීලා ප්‍රණීත දන් දෙන අම්මලා මේ රටේ ඉන්නවා. ඉතින් දුකක් විඳිනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. කොහොම බැලු බැලමට කාට හරි පේන්නේ මහා දුකක් විඳිනවා කියලා ඈත වනාන්තරවල දුතාංග ධාරීව එක වේලක් වළඳගෙන ගලක් යට ඉඳගෙන ප්‍රතිපත්ති කරනවා. කෙනෙකුට පේනවා මේක දුකක් වගේ. නමුත් එතන වැඩෙන්නේ මොනවද? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. ඊළඟට උපේක්ෂා වේදනා ගත්තහමත් එහෙමයි. සමහර උපේක්ෂා වේදනා තියෙනවා අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා. සමහරව දැන් මධ්‍යස්ථව ඉන්නවා කියලා හිතාගෙන කුසල් කරන්නේ එහෙම අයට මොකද වෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා. ඊළඟට සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒ විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා. ඒ තමයි දැන් බලන්න භාවනාවක් තුළ වුණත් මධ්‍යස්තව දකිනවා නම් එතන කුසල්නේ. මොකද අපි දැන් සමාධියක් තුළ ඇලීලා ඉන්නකොට අපිට යථාර්ථයට යන්න බෑනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න නම් එතනත් මධ්‍යස්ත වෙන්න ඕනේ. ඊළඟට අටලෝ දහමේදී මධ්‍යස්ත වෙනවා නම් එතන කුසල්. අන්න බලන්න සමහර මධ්‍යස්ත වේදනා තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා. මම හිතන්නේ දැන් කාල වේලාව ඉක්ම ගියා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකයේ තියෙන ඉතින් කීටාගිරි සූත්‍රය පින්නතුල කියවලා තව ඉතින් ධර්මඥානය ඇති කරගන්න කියලා අපි බොහොම කාරුණිකව මතක් කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මම් පරන්ති ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කර